භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුඤ්ඤ පරං භික්ඛවේ භික්ඛු යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සම්පන්නා සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සෙය්‍ය තේදාං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දස්සන කතා ඒව රූපාය කතාය නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තියායන් තත්තියෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිවාසික සිල් පාසක මාතෘ ඉදිරිපත් කරගෙන සෑම බ්‍රහස්පති දවසකම පැයක ධර්ම දේශනාවක් විපස්සනාවට බර ධර්ම දේශනාවක් පැවැත්වීම බොහොම කාලෙක ඉඳලා චාරිත්‍රානුකූලව කරගෙන ඉනවා අදත් අපිට වාරය පැමිණලා තියෙන බ්‍රහස්පතින්දා දවසේ මේ ධර්ම දේශනා වාරය සඳහායි. මේ ධර්ම දේශනා සඳහා බොහෝ විට එකම පිළිස සම්බන්ධ වෙන නිසා අපිට වාසියක් තියෙනවා. ඒක ධර්ම දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන කැමැති ගැඹුරකට එකින් එකට එකින් එකට ධර්මය සූත්‍රයක් දිගේ යන්න තියෙන අවස්ථාව. පිළිස නිතර මාරු වෙනවා නම් අපිට මේ ධර්ම දේශනා මාලාවක රසය ගන්න අමාරු වෙනවා. ඉතින් uh, අපි මෙතෙක් ඒ වාගේ uh, හොඳයි කියලා ගලපෙනවයි කියන දේ සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ uh, පැවතින ධර්ම પરම්පරාව දේශනා මාලාවක් විදිහට පැවැත්වීම තමයි දිගටම කරගෙන ආවේ. ඉතින් මේ වෙනුවට අද පවත්න්නේ එවැනි දේශනා මාලාවක පස්වෙනි ධර්ම දේශනාවයි. මේ මාලාව සඳහා නැත්නම් මේ ධර්ම දේශනා මාලාව සඳහා අපි මුල් කරගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ උදාන පාළිය සඳහන් වෙන මේඝය සූත්‍රය. ඒ සූත්‍රයේ ධර්ම પરම්පරාව ධර්ම පෙරහරක් පවතිනවා. අපි ඒක එකින් එකට එකින් එකට යාදෙන ධර්ම දේශනා මාලාවක් විදිහට පැවැත්වුවාට නිතරම උත්සාහ ගන්නවා එදාට ඒ වෙලාවට පැමිණිච්ච කෙනෙකුටත් යම් ප්‍රමාණයකට ධර්ම පරියායක් ධර්ම දහසක් මුලමදාග තේරුම් ගැනීමේ හැකියාවක් වේවා කියලා. ඒ අනුව බලනකොට අද ධර්ම දේශනාව සඳහා මේ කිය සූත්‍රයේ මූල සූත්‍රයේ වශයෙන් දේශනා මාලාවේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන් වගේම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දස කතා වස්තු. ඒ දස කතා වස්තු කියලා කියන්නේ ඉතින් එක පැත්තකින් සම්පූර්ණ මාතෘකාවක් ඒකේ මුලක් මැදක් අගක් තියෙන නිසා අපි දැන් උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දසකතා වස්තුව මේකේ සූත්‍රයට සම්බන්ධ කරලා දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කර ගන්නටයි. ඉතින් අපි මේ දසකතා වස්තු ਸਰවඥාන්සේගේ ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ඉදිරිපත් වෙන්න හේතු වෙච්ච නිදාණය නැත්නම් මේ ගිය සූත්‍රයේ පසුබිම සලකා බැලුවොත් මේ ගිය කියන සූත්‍රය ස්වාමින් වහන්සේ මේ ගිය කියන සූත්‍රයේද පදනම් වෙලා තියෙනවා නිදාන වෙලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට දේශනා කරපු දේශනාවක් නිසා මේකට මේකේ සූත්‍රය කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායකයන් වහන්සේ වශයෙන් පත් වෙන්න ඉස්සර වෙලා සරුවචන් වහන්සේට උපස්ථානයේ සඳහා සමීපස්තව වැඩ කරපු ස්වාමීන් වහන්සේ නම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් මේ සරුවචන් වහන්සේ උපස්ථායක වශයෙන් චාලිකා කියන නුවර චාලිකා පර්වතයේ වාසය කරන කාලෙකයි මේ දේශනාව සරුවචනාදිර කරන්ට හේතු කරුණු පහළ වෙලා තියෙනවා. පසුබිම පහළ වෙලා තියෙනවා. නිදානේ පහළ වෙලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ සරුවචන සුපස්ථාන කරන අතර ඒ චාලිකා පර්වතයෙන් බහලා ජන්තුගාම කියන ගමේ කිමිකාලා නදී තීරයේ බින්දපාත යනවා. යනකොට හිතාමත්ම මනරම් හොඳ සිත් බඳනා අඹ වණයක් හෙවණක් දැකලා කල්පනා කරනවා මං වාගේ ගිහිගේ අතෑරපු විවේකයේ බලාපොරොත්තු වෙන්නා වූ ස්වාමීන් වහන්සේ නමකට මෙවැනි පරිසරයකටලා භාවනා කරන්න වෙනවා නම් මොන තරම් වටිනවද ඒක අපේ මේ පැවිදි ජීවිතයට තපස් වැඩේට මේ පවිවේකයට කොච්චර වටිනවද කියලා ඉතින් මේ විතර්කයේ එලට ඇවිල්ලා සර්වචනාදී ඉදිරිපත් වෙලා ඉතින් මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට සිත් ගන්නාසුළු මේ මට හිත් පහදින වනසණ්ඩයක් අඹ වනයක් දැක්ක මෙන්න නදී තීරයක අසලක තියෙන ඒක මේ ගොතුරු ගමටක් කිට්ටුයි මට අවසරද ඒකට වෙලා ගිහිල්ලා භාවනා කරන සර්වඥාන්සේ ඒකෙදි තියෙන ප්‍රායෝගික දුර්ලකම පෙන්ලා දෙනවා මට මේ වෙලාවේ උපස්ථායකෙක් නැති නිසා එහෙනම් පොඩ්ඩක් කල් ඉවසණ්ඩය තව කවුරු හරි එනකන් කියලා. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ පළවෙනි වතාවට පසු බැලලා ටික වේලාවකින් මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට අර විතර්කේ නැවත නැවත එනවා මට යන්නමයි හිත. ඉතින් ඔබ වහන්සේගේ උපස්ථානය කිරීම සඳහා මම නතර වෙීමේදී මගේ මට හිත කියන්නේ ඔබ වහන්සේ නම් වැඩ ඉවර කරගත්ත කෙනෙක්. මම තම වැඩ ඉවර කරගෙන නැහැ. ඉතින් ඒක නිසා මේ වැඩ ඉවර කරගත්ත කෙනා වෙනුවෙන් මේ වැඩ ඉවර කරගත්තේ නැති මම හොඳ ප්‍රස්තාවක් එකක් හම්බ වෙච්ච වෙලාවෙදී නොයා ඉන්නවා කියන එක මගේ හිතට දෙස් නිසා මට අවසර දෙන්න දෙවෙනි වතාවක්. ඒකට සරුවචනාංශ මතක් කරනවා මම මේ ගිය මේ කෙනෙක් එනකන් ටිකකට ඉවසණ්ඩය මේ සබතනාංශගේ පස්තාන් සඳහා ඒකත් පසු බාලා ගිහිල්ලා පස්තරලා කල්පනා කරනකොට අරකමයි මතුවේ. සරුවචනාංශගේ වැඩ ඉවරයි උන්වහන්සේ මාව තියාගෙන ඉන්නවා. ධානය හිටියට මොකද මට මේ අවස්ථාව හම්බෙච්ච වෙලා ගිහිල්ලා බණ භාවනා කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා කියලා තුන්වෙනි වතාවටත් ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ දෙසරයක්ම ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරා. නමුත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උපවහන්සේගේ වැඩ කටයුතු නිමයි සරුවඥයි මගේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා මට ඒකට කාලය වේලාව ඇවිල්ලා තියෙනවා මට යන්න අවශ්‍යයි කියලා. ඒකට සරුවඥාන්සේ කියනවා මේකේ මන් දතරයක් දෙතරයක් වාරණය කළා. ඉතින් උඹ කියනවනම් මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න යන්නේ කියලා භාවනා වඩන්න යන්නේ කියලා කෙලෙස් තවන්ට යන්නේ කියලා ඉතින් මම මොකද කියන්නේ? මම මොනවා කියන්නද? උඹ එහෙනම් කාලය දරගන්න කියලා. ඊපස්සේ මේ සරුවඥාන්සේගේ පාත්‍ර සූරු හරිගස්සලා කියලා තමන්ගේ පාත්‍ර සූරු අරගෙන පිටත් පිටත් වෙලා ගිහිල්ලා අර පින්ඳ පාත කරන ඇවිල්ලා අර වන සම්දේ නැත්තම් අඹ වණියේ මේ වන සම්දේකට වැඩි ඒක ඉතින් වාපු අඹ වත්තා අඹ වත්ත කියලා භාවනා කරනවා ඉතින් හරිම සතුටින් භාවනා කරන්න වාඩි වෙනවා නමුත් වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා මිච්ඡා විතර්ක කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක මේ මීමැති පොදියක් ඇවිස්සලා ඔළුව වටේ කරකෙනවා වාගේ ඇවිස්සෙන්න පටන් ගන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හැකි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනවා ඒන මිච්ඡා විතක්ක වළක්කලා භාවනා කරන්න ඉතින් දවස් දෙකක් උත්සාහ කරන්න ඇති කරන්න කරන්න කරන්න ඒක දිගින් දිගට එනවා. ඉතින් අවසානයේදී හිතක් ඇති කර ගන්නවා මේ ගත්ත ප්‍රයත්නේ අසාර්ථකයි. නමුත් ඒ හොඳ වේලාවකට උන්වහන්සේ හොඳ වේලාවකටද අපේ හොඳ වේලාවකටද දන්නේ නැවතත් හරුවච්චන් වහන්සේ ළඟට මේ වඩිනවා. වැඩලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ අවසර උදුරාගෙන වගේ. අවසර ඉල්ලාගෙන මම මෙහෙම ගිහිල්ලා බණ භාවනා කරා මම මනාව තැනක්. ඒ තැන බොහොම හොඳයි. නමුත් භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ පුදුම විදිහට මේ මිච්ඡා විතක්ක මාව හාත්පසින් වෙලා ගත්තා. ඒක නිසා මට අර මෙහෙ ඉන්නකොටවත් තිබුණ විදිහට ඉස්පාසුවක් නැහැ. මෙහෙදි මට තිබුණේ සීල පිළිබඳ විසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අනිකුත් ප්‍රශ්න තිබුණ නැහැ. ඉතින් භාවනාව හොඳට කෙරුණ නැති එක තමයි මම චිත්ත විවේකයම අධිකමයි තිබුණ. නමුත් අතෙන් ගියාට පස්සේ චිත්ත විවේකේ වෙනුවට එතන වියාදියක්, ලෙඩක්, එතන මිච්ඡා විතක්කය එන පටන් ගන්නවා. ඊට පස්සේ සර්වචනාංශයේ කිසිසේත්ම මේ අතකසා දාගෙන ගියයි කියලා හෝ එහෙම නැත්නම් කීවානාහන ගුරයි කියලා හිතන්නේ නැතුව මේ මේගිය ස්වාමීන් වහන්සේට කරුණාවෙන් මතක් කරනවා මේ ගිය මේ සාරුවත්තා ඥාණයට වැටහෙනවා මේ අපරිපක්කාය චේතෝ විමුක්තිය කියන එක. කියන්නේ චේතෝ විමුක්තිය තාම මුහුකුරවා ගත්තේ නැති චේතෝ විමුක්තිය ලදරුලාමක මට්ටමේ තියෙන බොළඳ මට්ටමේ තියෙන චේතෝ විමුක්තිය මුහුකුරවා ගැනීම සඳහා ශක්ති සම්පන්න කර ගැනීම සඳහා ආධාරෝපකාර වෙන ධර්ම පහක් මට වැටහෙනවා. අන්නේ ධර්ම පහ ඒ මුහුකුරවා ගැනීමට කැමැති ඇත්තෝ උපයා සපයා ගන්නවා. මෙතන මේ ගිය සූත්‍රයේදී ඒ වගේ මේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන මේ මාතෘකාව යටතේ කාරණා පහක් සර්වචන සිද්ධිපත් කරනවා. ඒකෙන් තමයි අපි මුල් දවස් දෙක දැනට දෙකක පළවෙනි කාරණාව තමයි සර්වචනසේ සඳහන් කරන්නේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සම්පවංකෝ කල්යාණ සහායෝ ඒ පුද්ගලයා කල්යාණ මිත්‍රෙක් සහිත වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රන්ගෙන් වටබී ගන්න ඕනේ. කල්යාණ මිත්‍ර සහායක් ලැබෙන කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් මේ චේතෝ විමුක්තිය බොළඳ චේතෝ විමුක්තිය මෝරන්නේ නැහැ. මොහු කරවාගේ නැත නැති චේතෝ විමුක්තිය මොහු කරවගන්නේ නැහැ. ඒ සඳහා පළවෙනිම කාරණාව පෙන්වන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් ඒක අපි මේ වෙනකොට පැයක් එකමාරක් විතර වෙන සාකච්ඡා කරමු. ඊගාවට සඳහන් කරනවා සීලවා හෝති පාතිමොක්ක සංවර සංගතෝ විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවා වයදස්සාවිනෝ සමාදාය සික්කත සික්ඛාපදේශු කියන විදිහට ඒ පුද්ගලයා කල්යාණ මිත්‍රයන් ඇසුරේ පාවිච්චි කිරීමෙන් භාවිතා වීමෙන් විසීමෙන් අවට පරිසරය සකස් කර ගන්නවා වගේම ආධ්‍යාත්මික පරිසරයේ වශයෙන් කය වචන දෙක ඒ භික්ෂුවක් කතා කරනවා නම් ප්‍රාතිමොක්ඛ සංවර සීලය. එතකොට සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ සාමණේර දස සීලය ඒ වාගේම ගහට දස සීලය නවාංග උපෝසත අටාංග උපෝසත එහෙම නැත්නම් ආජීවාස්තමක සීලය පංචිල් ආදි වශයෙන් ඒ පුදුලට සීලයක් තියෙනවා. මේ දෙක තමයි අනුග්‍රහ මෙතන අනුග්‍රහ කියන අදහසෙන් නෙවෙයි සඳහන් කරන්නේ මෙතන කියන්නේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්. මොහු කුරවා නොගිය වූ ඒ චේතෝ විමුක්තිය මොහු කුරවා ගැනීම සඳහා මේ පුද්ගලයා තමන් වශයෙන් සීල අධිෂ්ඨානයක් කරන්න ඕනේ. දැන් අපි අද ඉන්නේ තුන්වෙනි කාරණාවේ ඒක සඳහා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා බික්කු අபிසල්ලේකිතාය. එයාගේ සල්ලේක ප්‍රතිපදාව පිනිස කෙලස් කපා හැරීම කෙලස් තුනී කිරීම කෙලස් තනුක කර දැමීමේ ප්‍රතිපත්තිය පිනිස චේතෝ විවරණ සප්පාය. මේ අර බාහිර උපක්ලේශයන්ගෙන් වටවෙච්ච මේ හිත අර කිලේශ ආවරණය, නීවරණ ආවරණ ධර්ම ආධව මේ නීවරණ ටික දුරු කර ගැනීම සඳහා පිට තියෙන කෙලස් කසට එහෙම නැත්නම් මල කඩ ටික කඩා දැමීම සඳහා ඒ වගේම ඒක ඒ කියන දේ මාතුගාය ගුණ දෙකක් කියනවා නිබ්බිදාය විරාගාය උපසමාය අභිඥාය සම්බෝධාය ආදී වශයෙන් නිබ්බානාය සංවත්තති කියන විදිහට මේ නිබ්බිදා මේ විරාගයේ පිනිස නිර්වින්දනය පිනිස නිරෝධයේ පිනිස උපසමනය සංහිඳියාව පිනිස අභිඥාව විශේෂ විශේෂ ඥානය පිණිස සම්බෝධිය පිණිස නිබ්බාණය පිණිස යෙදුනා වූ දස කතා වස්තුන්හි යෙදෙන්නෝ. ඉතින් දස කතා වස්තුල යෙදීමම මේ උනන්දු කරලා කුලප්පු කරලා උසලා ගන්නවා කියන එක නෙවෙයි අපි වෙනකොත් අර සරුවත්න දේශනාව ගත්තොත් ආර්ය ආර්යෝ වාතුනි බාවෝ ධම්මීවා කතා යෝගාවචරයෝ පිරිසක් එකතු වෙච්චාම දෙන්නෙක් එකතු වෙච්චාම අරියෝ අකත අරියෝ තුන්නී භාවය. ඒ පුද්ගලයා ආර්ය තුන්නී භාවයට යන්න ඕන. නැත්නම් ධම්මීවා කතා. කරනවා නම් කතාව ධාර්මික කතාවක් කරන්න ඕන. එහෙම නැති වුණොත් ඒ එක්කෙනෙක් පටන් අර ගන්නවා. මේ අධාර්මික කතාවක්, තිරච්ඡාන කතාවක්, මේ දස කතාවක් වලට වැටෙන්නේ නැති කතාවක පටන් ගත්තාම ඒක මේ දස කතා වස්තු වලට වඩා බොහොම ජනප්‍රියයි සිත් ගන්නාසුළුයි සිත් අවශ්‍යන කුප්පනසුළුයි ඉතින් ඇදලා යනවා කතා බොහොම ජයට යනවා කොයි වෙලාවෙ දස කතා වස්තු මට්ටමේ කියනවාද සීමාව ඉක්මලා කොයි වෙලාවෙ චරච්ඡාන කතාවට යනවාද කියලා නොදන්නා කෙනාට ප්‍රත්‍යඥය කියලා කියන්නේ පෘථග්ජනක තියෙන සීමා මේ දුර්වලකමක් තමයි නැත්නම් චරිත ලකුණක් තමයි සීමාව දන්නේ හැමදාම පටන් ගන්න අහිංසක සාධාරණ තැනකින් නමුත් කරගෙන කරගෙන යනකොට කොතනදී සීමා පනින්නේ කියලා ඒ අතර තේරෙන්නේත් නැහැ තේරෙන කෙනෙක් කියලා දුන්නත් ඇහුම්කන් දෙන්නෙත් නැහැ බාර ගන්නෙත් නැහැ. ඒ නිසා ධාර්මික තැනකින් පටන් අරගෙන තිරස්චාන තැනකින් ඉවර කරනවා නම් ඒක ඒ යෝග ජීවිතේට ගැලපෙන්නේ අර කියන එක්කනාට විතරක් නෙවෙයි අහගෙන ඉන්න එක්කනාටත් අර මේ මිත්‍යා විතර්ක රාශි රාශි වශයෙන් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේ මෙහෙවනවා ඒ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක්. එතකොට ඉතින් අර විවිධ පැති වලින් ඔය නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, සම්බෝධාය ආදි වශයෙන් හිත නමාගත්ත පුද්ගලයෝ පැමිණෙනවා. පැමිණිලා ඉතින් මේ ಜಾති වශයෙන්, ආගම් වශයෙන්, ඉස්ති පුරුෂ වශයෙන්, පැවිදි උපවිදි වශයෙන් විවිධ පිරිස් එකතු වෙච්චාම බොහෝ විට කතාවට බැලෙනවා. එක එක සංස්කෘතීන් අතර, එක එක ගුරුකුලයන් අතර, එක එක නිකායන් අතර තියෙන වෙනස්කම් ඉතින් ඇත්තටම ඒක මේ බොහොම ප්‍රබුද්ධ කතා. නමුත් ඒ බුදුරජාණන් ස්වාමීන් වහන්සේ දන්න හොඳටෝ මේකෙන් වෙන්නේ හොඳට වැඩිය නරක නිසා උන්වහන්සේ නිතර මතක් කරනවා මේ එක්කෙනෙක් කතා කරනකොට දෙන්නෙකුට හානි සිද්ධ වෙනවා. ඒක එයාත් කතා කරනවා අනිත් එකනත් ඇහුම්කන් දෙනවා මේ හානිය කාට හරි දැක ගන්න අවශ්‍ය නම් භාවනා වශයෙන් අත්දැක ගන්න අවශ්‍ය නම් අත්දැක බලෙන්ද මේ පරියන්කට යන්න ඉස්සලා විනාඩි 5ක් ඒ වගේ සක්‍රීය සම්බන්ධ යෙදිච්ච ගැලිච්ච කතාවක ඉඳලා වාඩි වෙන්නේ කියලා අඩු ගාණ විනාඩි 10ක් පරියන්කට ගියාට පස්සේ අර කරපු කතාවම නැවත කතා කරන්න පටන් ගන්නවා හිත තනියම. ඇතුළත කතාවට පටන් ගන්නවා. ඒ විනාඩි 5ට විනාඩි 10ක්වත් යනවායි කියන එක උන්වහන්සේ මතක් කරනවා. හැබැයි එහෙමම නෑ සමහරවිට විනාඩි 15ක් 20ක් වෙන්නත් පුළුවන්. නමුත් කෙසේ නමුත් ඒ අපි ඔය මේ ධම්මීවා කතා කියන දේවල් ඒකේ මුලක්ම දක්කගත් තියෙන જાති. ඔය තිරච්ඡාන කතා කියන දේවල් කවදාකවත් කෙලවර වෙන්නේ නැහැ. ඒවා භාග කතා. ඒ නිසා හිතේ කොනක් හිටිනවා. ඒ වගේම මේ කතාවල ඒ පුද්ගල ભેදේ තියෙනවා. කියනකොට යොමුවක් තියෙනවා. රාග දෝෂ මොහ කුප්පණ ගතියක් තියෙනවා. මේ මේ ධම්මීවා කතාවල එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක කවුරු හරි සරුවචනාංශය වගේ භාවිත මනසකින් දේශනා කරන ලද්දක්. ඉතින් අපි ඒක මේ අවස්ථාවට ගැලපෙන කොටස අරගෙන සාකච්ඡා කරුවට පස්සේ අපිට ඒක විනිශ්චය කරන්න බැරි වුණා කියලා කිසි තරහක් වෙන්න දෙයක් නැහැ. ඒක සරුවචන තාඥාන්ට ගැලපෙන දෙයක්. අපිට කියගේ උන් ওই විදිහට මම අහලා තියෙනවා මෙන්න මෙහෙම මට කල්පනා වෙනවා කියලා කිව්වට පස්සේ ඒක එච්චර තින් අඩු කියන දෙයක් නැහැ. ඒක නිසා මේ දස කතා ඉතාමත්ම වැදගත් වෙනවා. මේ දස කතාවල් මේ නැත්නම් කතාව කියන සාමාන්‍ය විදිහට ගත්තාම භාවනා ජීවිතයකට කොච්චර සම්බන්ධද කියලා කියනවනම් ඒ මුනි කියන වචනය මුනිවරයා කියලා කියන්නේ භාවනාවෙන් කියලා පැමිණිච්ච එකන ඒ කියන කතා නොකරන එකන කියන අදහසටපත් වෙලාදී. මුනිවරයයි කියලා කියන්නේ කතා නොකරන කෙනා. නමුත් ථේරවාද ශාසනයට ඊ타ත්ම කැත නමක් තියෙනවා. ඒ මහායාන මේ සීරුවෙන් භාවනා කරන්නේ නැත්තෝ ගුරුවරුන්ගේ කතා වැඩි, ගෝලයින්ගේ කතා වැඩි. එක දෙයක් විස්තර කරන්න බොහෝම විස්තර කතා කතා කරනවා. ඒ වෙනුවට ඉතාමත් අඩු කතාවකින් එහෙම නැත්නම් කතාව සීමා කිරීමේ උපක්‍රමයේම පාවිච්චි කරන සමහර මහායාන නිකායවල තියෙනවා. සෙන් නිකායවල තියෙනවා. ඒවත් පස්සේ දුර්වල බවටපත් වුණා. නමුත් මේ අපි අදහසක් වශයෙන් ගන්නකොට මේ කතාවෙන් ඒක මේ මැනෙන ගතියක් තියෙනවා. ඒ පුද්ගලයා පිරිච්ච කලයක්ද අඩු කලයක්ද කියලා. පිරිච්ච කලේ නම් ඊටර වැඩිය හෙලවුමක් හැලවුමක් නැහැ. පෙරළුමක් නැහැ. අඩු කලේ නම් නිතරම ගෝසා වෙනවා. කැකුණට යකුණත් වෙලිලා හිස් වෙනකොට සත සත ගාලා ශබ්ද හිතෙනවා. ඇතුලේ පිළිලා නම් හෙල්ලුවාට ශබ්ද වෙන්නේ. ආනේ ගතිය අනුම්මනින්ද පාවිච්චි කරන්න යන්න එපා. එතකොට අර මිච්ඡාවිතක් වලට වැටෙනවා. තමාදී ආව බලලා ගන්නවා. හැබැයි ওই එක මානකින් නැත්තම් ওই කියන විදිහට දිග දණ්ඩකින් මනින්න බැරි බව මේ අපි අද ගන්න හදන මාතෘකාවේදී ඉඟියක් කරනවා. ඒ නිසා තර්කයෙන්ම බැස ගන්න බෑ. ඒකට විපස්සනාව අත්‍යවශ්‍යයි. නැත්නම් මේ කියන ධර්මපරියාය තේරුම් ගන්නට සුතමේ ඥානයේ වශයෙන් කාරණා වශයෙන් මේක මතක තියාගත්තටම ලාභයක් වෙන්නේ නැහැ. නමුත් අංග සම්පූර්ණ ලාභයක් වෙන්නේ නැහැ. චින්තාමය වශයෙන් කල්පනා කරලා බලුවොත් සුතමේ ඥානට වැඩිය දියුණුවක් නැතුව නෙවෙයි. නමුත් ඒනුත් අංග සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ භාවනා කරන කෙනාට අර සුතෙන් ආවෝ චින්තාමය වශයෙන් කල්පනා කරපු දේ සරුවත්නාංශේ දෙන්න හදන පණිවිඩේ ඉංගිය යාන්තමට තේරෙන්න පටන් ගන්නවා. අන්නේ එවැනි නැමියාවක් එවැනි අර්ථකතනයක් අටුවාව පවා පිළියර ගන්නවා මේ දස කතාවත් තුළ ඉස්සල්ලාම දක්වන කතාව. අපි දත කතාවක් තුනකට මතක් කරගත්තොත් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, සංසග්ග කතා, විරියාරම්භ කතා කියලා පහයි. ඊගාට සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති දර්ශන, ඥාන දර්ශන කතා කියලා ඉතුරු පහයි දෙකට කඩලා වුණා තේරුම් ගන්න පුළුවන්. එයින් පළවෙනිම සඳහන් කරන්නේ අප්පිච්චතා නැත්නම් අප්පිච්ච කතා. අප්පිච්ච කතාවේදී ඉච්ඡා කියන වචනේ තමයි මෙතන ධාතු වෙලා තියෙන්නේ. ඉච්ඡාව කියලා කියන්නේ ඉතින් කැමැත්ත කියන එකනේ. න ඉච්ඡති කියන එක තමයි මේ අනේ අල්ප ඉච්ඡ කැමැති මනාප දේවල් අවශ්‍යතාවයන් අඩු කියන එක තමයි අල්පේච්ඡ කියන වචෙන් හැදලා තියෙන්නේ. නමුත් ඒක විස්තර කරලා දීම සඳහා අටුවාව සංසන්දනය කරනවා මේ ඉච්ඡ කියන පදයට උපසර්ග පද එකතු වෙච්චාම අත්‍රිච්ඡ ඒ වගේම මහිච්ඡ පාපිච්ඡ අප්පිච්ඡ කියලා පද හතරක්. එතකොට අර අර්ථය ටිකක් උරගාලා පෙන්නනවා. ඒකෙදී පෙන්නනවා අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ කොච්චර දුන්නත් මදිකම. අත්‍රිච්ඡයි. ඒ අත්‍රිච්ඡතාවය මේ ප්‍රමාණය දන්නේ නැතිකමෙන් තමයි තේරුම් කළ තියෙන්නේ. කෑමෙන්වත් ඇඳුමෙන්වත් වාසස්ථානෙන්වත් බෙහෙතෙන්වත් එයා මොනවාක්වත් මෙහෙ ප්‍රමාණය දන්නේ නැහැ. ඒක නිසා කොච්චර දුන්නත් බාර ගන්න ගතියක් තියෙනවා කොච්චර දුන්නත් මදි අතිත්ත භාවයක් තියෙනවා තෘප්තිමත් වෙන්නේ නැති ගතියක් තියෙනවා මහා මොහොතේ කොච්චර ගංගාවල් ගලාගෙන ගියත් ඒ අත්‍රිච්ඡතාවයේ තියෙන ගුණේ වගේ මේ ගුණයෙන් කියන්න දෙන්නේ ගංගා මොහොතේ පිළිල්ලක් නැහැ කොච්චර හරි ගන්නවා වස්තු ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා ඉච්චරයි ඒ වගේ තමයි සමහර පුද්ගලෝ ඉන්නවා ප්‍රයෝජනීය සලකලාවත් එහෙම නැත්නම් දෙන්නට දින වීදම සලකලාවත් වෙන පැත්තෙන් කියන තමන්න ගබඩා කරගන්න ඉඩ නැතිකම සලකලාවත් එහෙමක්වත් නැහැ දෙන ඕනම දෙයක් කොච්චර දෝ ඒ අතෘප්ති කරව ගැනීම නිසා ඒ පුද්ගලයා තුළ සාමාන්‍ය චරිත ලක්ෂණක් විදිහට ෂට භාවයේ තියෙනවා කියලා කියනවා. ඒ වන්ස නැති ಗುಣ අඟවන ගතියක් ඇති කරගෙන ඒ ලැබෙන දේවල් වලට තමයි ඒ වෙන විදිහට කියනවනම් තමන්ගේ මුළු ජීවන පරියාය චර්යාවම ලාභ සත්කාර વિશે තමයි ලැබීම් વિશે ගත කරන අත්‍රිච්ච කියලා කියනවා. ඒක ඇත්තටම කියනවා නම් ලෙඩක්. මොකද මේ පුද්ගලයාත් ඒක බුද්ධ විඳ ගන්න වෙලාවකුත් නැහැ. ඒක නිතරම ඒ හම්බ කරන පැත්ත මිසක්ක ගබඩා කිරීමක්වත් ප්‍රයෝජන ගැනීමක්වත් දානයකට මානයකට යෙදවීමක්වත් කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒකට කියන අත්‍රිච්ඡතාව අති ඉච්ඡතාවය කියන එකයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට පාපිච්ඡ ගතිය කියලා. පාපිච්ඡා ගතිය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ හැසිරීම රටාව බොහෝමත්ම නිස්සද්දයි පිරිසුදුයි වචන උච්චාරණ බොහෝම හොඳයි. හැබැයි ඔක්කොගෙම කරන්න හදන්නේ අනුන්ගේ සිත් පහදවාගෙන අර මේ කුහක ගති කුහන ලපන ආදීලා ගති පෙන්වන්නේ අනික් කට්ටියගේ අවධානය Taman කෙරේ යොමු කර ගැනීම පාපිච්චාවක් අර කියන විදිහේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය කියන පදවලට නෙමෙයි යන්නේ ගමන. ගමන යන්නේ ඊට වෙනස් පැත්තකට. නමුත් පිටින් නම් පෙන්වන්න තියෙන්නේ කතාවෙන් හෝ තර්කයෙන් හැම වෙලාවෙදීම මේ නිවන පැත්තයි මේ කතා කරන්නේ. විරාගයේ පැත්තටයි, නිරෝධයේ පැත්තටයි කතා කරන්නේ කියලා. නමුත් ඇතුළත ගුණ දිහා බලනකොට එහෙම නැහැ. ඒකට කියනවා පාපිච්ච ගතිය කියලා. ඒක ඉතින් සාමාන්‍ය අර කුහක ගති, කුවනා ලපනා නිජිකින්සන තාදි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. එවන් සාටෝප කතා. සට කතා. කුහක කතා එන්න පටන් ගන්නවා. ඒකත් අපි මේ අල්පේච්ඡතාවය කියන එකට විකල්පයක් වශයෙන් පෙන්නනවා. ඒකට මහිච්ඡතාවය කියලා එකක් තියෙනවා. මත්ඤ්ඤු නැහැ. කිසිම වෙලාවක මේ දේවල් බාර ගැනීමේදී ප්‍රමාණය ඉක්මවලා මේ පූජාවල් බාර ගැනීමේදී ප්‍රමාණය දන්නේ නැතිකම ප්‍රතිග්‍රහණයක ඉතින් අපේ සංග ගතියක් එහෙම නැත්නම් අපි මේ යනුන්ගේ මත යැපෙන ජීවිත ගත කරනනේ අන්‍යෝ මේ පරපටිබද්ධාමේ ජීවිතා කියලා තමන්ට ලැබෙන දේ සිව්පස ලාභය ප්‍රතිග්‍රහණයේදී සීමා නැති කරනවා. ඒක සාමාන්‍ය ගිහි ලෝකෙත් තියෙනවා. සේවකය වැඩ කරන කෙනා හැමදාම අයිතිවාසිකම් සඳහා දිගටම සටන් කරනවා. කවදාකවත් මේක ඇති මේක ආපහු ගන්න කියලා ඒ ස්වාමියාට ආපහු දෙන ගතියක් ඒක ඉතින් ලෝකේ වෙන දෙයක් නෙවෙයි. ඒ ස්වාමියා සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්, සාධාරණ කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් හැම වෙලාවෙම මිරිකලා ගන්න අදහස මිසක් ආපහු දෙන අදහසක් නැහැ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම ඒ සේවකයා සහ මේ ස්වාමියා අතර ඊර්ෂ්‍යා ගුණ එහෙම නැත්නම් මසුරුතුකම් හරියට බලපාන. ඒකට හේතුව ඒ ලබන්න ලැබීමේදී සීමාව දන්නේ අත්‍යචි කබලකට වතුර කඳුලක් වඩනකොට වැටෙනකොටම චස් ගන්නවා එච්චරයි ඒක කුණු වෙලා බිසිලා යනවා. වාෂ්පීකරණ වෙලා යනවා. ආයෙ එකක් වඩනවා චස් ගන්නවා එච්චරම තමයි. ඒ කොච්චර ලැබුණත් ඉවරකුත් නැහැ, එකතුවකුත් නැහැ. ඒ වගේම ලැබීමේදී පිළිගැනීමේදී කිසිම සීමාවක් ගන්නෑ. ඉතින් ඒකදී සර්වඥාන්සේ භික්ෂුන් වහන්සේලා පැත්තෙන් සඳහන් කරලා තියෙනවා සම්තරුත්තර පරමං කියලා. තමන් මේ අරණේ සීනාසනෙක් ගත කරනකොට ඒ තමන් ඉන්න කුටියට හොරු කඩාන වැදිලා ඒ හොරු දන්නවා මේ භික්ෂු අඳුන් කඩාගෙන හොරකම් කරලා ඇඳගෙන එළියට ගියොත් රාජපුරුෂයන්ගෙන් ගැලවෙන්න පුළුවන් නිසා භික්ෂුන් වහන්සේගේ ඒ සිවුරු හොරකම් කරනවා. ඉතින් හොරකම් කරන ගියාම අනුකම්පා කරන්නේ විලි වහ ගන්නවත් එකක් නැති වෙන නිසා අඳනෙත් කඩාගෙන යනවා. එතකොට ඒ භික්ෂුව තලත් පෙළලා දානවා. ඉතින් ඒ හොරු එතකොට කලබල කරන්න එපයි කියලා කියනවා. ඒ මේ කරගන්න දේ යැත්තු කරගත්තා වයි තමයි ප්‍රතික්‍රියා කරන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ සරුවචනසේ සඳහන් කරලා තියෙනවා අබෞද්ධ පවුලක් හරි කමන්නේ ළඟ ඉන්නවනම් අස්සාවන්ත සද්ධාවන්ත පවුලක් වුණත් කමන්නේ කොලාතොටේකින් විලි වහගෙන ගෙදරට ගිහිල්ලා කියන්නේ කියලා. මෙන්න මේ මම මේ මේ මේ කාය විවේක චිත්ත විවේක පතාගෙන මේ පැත්තට ඇවිල්ලා මෙහෙම වෙලා හිටියේ මෙන්න මේ මන් දන්නේ නැති විදිහක් ඇවිල්ලා මට මෙහෙම කරදර කරා ඒ නිසා මට පිළිවහ ගන්න මොකක් හරි දෙන්නේ කියලා ඉල්ලන්න පුළුවන් කියලා කියනවා ඒ වෙලාවේදී. ඒ ඉල්ලනකොට ඒ පුද්ගලයා තමන් ඉල්ලන්ට යන ගෙදර සද්ධාවන්ත ත්‍යාගවන්ත කෙනෙක් නම් ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. අනුකම්පාවක් ඇති වෙලා තුන් සිවුරටම ගැළපෙන සිවුරු පූජා කරනවා. පූජා කරන්න ඉඩ තියෙනවා. එන්නේ අනු අතිදේක අනුකම්පාවෙන් අසාධාරණ ප්‍රයෝජන ගන්න එපයි කියලා හරුවත් යන සඳහන් කර දෙනවා තුන් සිවුරම ගන්න එපයි කියලා වෙලාවේ සිවුරු දෙකකට ප්‍රමාණය සෑහෙන ගන්නයි කියලා. සම්තරුත්තර පරම. මේ එක උත්තර සංගයයි අඳනේ විතරක් තිබුණත් ඇති. ඒ වෙලාවේදී වාසිය බලලා කඩා වඩා ගන්න යන්න එපා. ඒ වගේම කොච්චර දුන්නත් ගැනීමේ තීන්දුව භික්ෂුව අතේ තියෙනවා. දුන්නා කියලා ඔක්කොම බාහිර අරගෙන ඉවරලා අන්තිමට ඒකේ ඇලි ගලි වාසය කරන්න ගත්තොත් ඉතින් මහානකම් කරන්න අමාරුයි. ඉතින් මේකම තමයි ස්තුතිය සහ චෝදනා පිළිබඳව තොච්චර තමයි කියන්නේ. කවුරු කොයි තාලෙන් ස්තුති කරත් Taman දැනගන්න ඕනේ Tamanගේ තාමය. Taman දරන්න පුළුවන් ප්‍රදේශය. මම කරපු ප්‍රදේශයට මෙච්චරනම් ස්තුතිය වටිනවා. හැබැයි මේ ටික අතිශෝක්තිය කියලා දැනගන්න ඕනේ. ඒක කවුරු හරි අසාධාරණ විදියට නොකරපු වැරද්දකට බනිනවනම් මෙච්චර ප්‍රමාණයකට නම් මම වැරදි කරලා තියෙන කියලා එක දැනගෙන ඉන් ඉදිරියට එන ප්‍රමාණය බාහිර නොගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ කියන එකට දොස් කියන්නේ යන්න එපා. දොස් කියන්නේ යනවනම් එතකොට ඒක අලුත් වැරද්දක් වෙනවා අලුත් චේතනා පහල වෙනවා අලුතෙන් පටලැවෙනවා. අපි දැනගන්නවා මෙන්න මෙතෙන්ට යනකම් මම වැරදි කරලා තියෙන මේ පුද්ගලයා කියන දේ එතෙන්ට යනකම් සාධාරණ. එතින් එහාට ඒක එයා තියාගත්තා මම ගන්නෑ. සිවුරක් දුන්නත් එච්චරයි. සීනාසනයක් දුන්නත් එච්චරයි. පින්න පාතයක් දුන්නත් එච්චරයි බෙහෙතක් දුන්නත් එච්චරයි Tamanට අවශ්‍ය ප්‍රමාණයට ගන්න දන්නවනම් එතකොට අපිට කියන්න බෑ යමහිච්චයි කියලා. ඒ ප්‍රමාණය දන්නවා. ඒ කියන්නේ මත්ඤ්ඤු කියලායි එතකොට කියන්නේ. භෝජනේ මත්ඤ්ඤු. භෝජනේ ප්‍රමාණය දාන්න. අද පොතක්ම ලියලා තියෙනවා. මේ ආහාරය පිළිබඳ ගන්නකොට මේ පැවිදි කාගෙත් කමක් නැහැ. දිවෙන් සිය දිවින හරා ගැනීම කියලා. ඒක භෝජන සංග්‍රහ තියෙනවා. තිවිච්චාම ඉතින් ඇති වෙන්න තියෙනවා. ඉතින් තිවිච්චාම තමයි සප්පාය සප්පාය දන්නේ ප්‍රමාණය දන්නේ නේ. ඉතින් අර දිවරස කරන්න ගිහිල්ලා අන්තිමට තමන්ම සියදි විනාශා ගන්නවා දිවෙන්. භෝජනේ මත්ඤ්‍යතාවේ දන්නේ නිසා. අන්න ඒ අත්‍රිච්ඡතාවය, පාපිච්ඡතාවය, මහිච්ඡතාවයේ ඉක්මවලා ඒ වගේ තියෙන මේ විද කපලා ගත්ත ගුණයක් තමයි අප්පිච්ඡතාවය කියලා කියන්නේ. අල්පේච්ඡකම කියලා. ඒක මේ තමන්ගේ අවශ්‍යතාවයන් සංවර කර ගැනීමක් අල්පේච්ඡ වීමක් තමයි මෙතෙන්දි කතා කරන්නේ. අන්නේ අල්පේච්ඡතාවය මේ භෝජනේ මත්ඤ්‍යතාවය වගේ කියලා පින්ඳ පාතේ වගේම ආජීව පාරිශුද්ධියක් ඉන්දිය පත්‍ය සම්නිසිත සීලයක් වශයෙන් භික්ෂුන් වහන්සේලාට නිතරම සරුවත්නාංශය මතක් කරලා තියෙනවා සිව්පසයෙන් මොනවා හරි කමක් නැහැ. සිවුරක්, පින්ඩපාතයක්, සීනාසනයක්, බෙහෙතක් පළඳනකොට පරෝජනේ සලකලා සීපත් කරන්න ඒ සීපත් කිරීමේදී කටයුතු කල්පනා කරන්නේ ඒ සිවුරක් ගන්නවා නම් විලිවසා ගණ්ඩායි මේ සීත උෂ්ණ දෙක නසා ගැනීමටයි කියලා හැම වෙලාවෙදීම නැත්තම් හැකි දවසකට හැරයක්වත් කරන්න කියනවා. නොකළොත් ආතත්‍යක් කියන මට්ටමට යනකම් අපේ ශ්‍රී ලංකාවේ පහුගිය කාලෙක නීති දාගෙන තියෙනවා. ඒ තරමටම සිවුරු පාවිච්චි කරන දවස පුරාම Taman දන්නේ සිවුරු ඇඟේ දාගන්නකොට මෙනෙහි කරන්න මතක නැති වෙන නිසා නොකර හිටියොත් ආපත්‍යක් වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. කෙසේ නමුත් ප්‍රයෝජන දරලා සිවුරු පාවිච්චි කරනවා. ඒ වගේම පින්ඩපාතේ ගන්න ගියාමත් ප්‍රයෝජනෙට සලකලා පින්ඩපාතේ පාවිච්චි කරනවා. සීනාසන කරන්න ගියාම සීනාසනෙමුත් අතිරේක කෙලෙසෙන්නේ නැති විදිහට අනේක ව්‍යසන නොගැලපෙන දේවල් අසප්පාය දේවල් කරන්නේ නැතුව ලදයන් සීනාසනකින් සතුට වෙනවා. බෙහෙතකිනුත් එච්චරයි ලදයන් බෙහෙතකින් සතුට වෙන ගතියට ඒත් අල්පේච්ඡතාවය කියලා කියනවා. ඒ අල්පේච්ඡතාවය මේ විදිහට බලනකොට මේ පැති 3 4කට කඩලා පෙන්වන්න මේ පහුගිය අවුරුදු නැත්තම් 2500ක් දැන් ගිහිලා තියෙනවා 1500ක විතර දේවල් සම්පින්දණය වීමක් වෙලා තියෙනවා මේ අටුවාචාරින් වහන්සලා මේ පොත් ලියන කාලේ එනකොට. අන්න එතකොට උන්වහන්සේලා සඳහන් කළා තියෙනවා මේ අල්පේච්ඡතාවයේ වස්තු නැත්තම් දේවල් පිළිබඳව පමණක් නෙවෙයි ඒ තම තමන්ගේ ಗುಣ පිළිබඳවත් සීලාදී සද්ධාදී ಗುಣ පිළිබඳවත් පරියත්ති ඥාන පිළිබඳවත් ඒ වාගේම අධිගම ඥාන පිළිබඳවත් ಗುಣ ප්‍රකාශ නොකරන ගතිය. ಗುಣ වසහාගෙන ජීවත් වෙන ගතිය ගාරු කරන එකම එක ප්‍රතිපදාව තමයි තේරවාදී කියන්නේ. තේරවාදයේ විතරමයි මේ අල්පේච්ඡතාවය කියන එක ඔය සෑම තැනම පැතිරෙන. හැමතැන හැම හෙළුවක්ම වහන්න පුළුවන් විදිහට ලොකු තිරයක් බවටපත් කරගෙන තියෙනවා. අනික් සෑම තැන්වලම ඒ ಗುಣ කියාපෑමක්. එහෙම නැත්නම් ඒ මහිච්ඡතාවේ අත්‍රිච්ඡතාවේ පාපිච්ඡතාවේ තියෙනවා. ඉතින් මේ තේරවාදයට ආපු ගමනින් අපේ මහිච්ඡතාවේ නැහැ කියලා අපිට කියන්න බෑ. අපි ළඟ මේ පාපිච්ඡතාවේ නැහැ කියලා කියන්න බෑ. මහිච්ඡතාවේ නැහැ කියන්න බෑ. අපේ අතිමුත් ඒ කොච්චර සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ගත කළත් ඒ ශික්ෂා සම්බන්ධව හෝ තණ්හාමාන දිට්ඨි පහළ වෙන්නේ ඉඳතියි. හැබැයි මෙතන මේ මේගිය ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරන ධර්මයේ හැටියට බලනකොට නම් සමාජ ධර්මයක් ගැනයි කතා කරන්නේ වීතික්කම කෙලෙස් වලට සම්බන්ධ මට්ටමක් කතා කරන්නේ. ඒත් මේ අපිච්චතාවය ගැන අටුවාචාරින් වහන්සේලාගේ විස්තර දිහා බලනකොට නැත්නම් සරුවචනාංශයේ අනිකුත් දේශනාවලින් නිදර්ශනන බලනකොට ඒක වීතික්කම කෙලෙස් වලට විතරක් නෙවෙයි ඒවා පරිවෘත්තාන කෙලෙස් අනුසය කෙලෙස් දක්වාම පතුරවන්න පුළුවන්කම නිසයි මම මුලින් මතක් කරේ භාවනා කරන කෙනාටයි මේකේ මුලමදාග තේරෙන්නේ කියලා. භාවනා නොකරන කෙනාට කටයුත්තක් නැහැ කියන්න බෑ. එයාට අර මේ වීතික්‍රමණය වෙන සමාජ නීති උල්ලංඝනය වෙන මට්ටමේ පාපතර වැඩ නැත්තම් කාජුත්තරච වචී දුච්චත නතර කරගන්නත් අල්පෙච්චතාවය බොහෝම උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් සමත භාවනාවක් උනත් කරනවනම් ඒ නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය කියන විදිහට මේ විදර්ශනා භාවනාවක් කරලා අනුසය කෙලස් කපන්න හදුවත් මේ අල්පේච්ච ගුණය අවශ්‍ය වෙනවා. නමුත් ඒක අවාසනාවක් අද ලෝකේ තියෙන කිසිම අධ්‍යාපන ශාස්ත්‍රයක මේක උගන්වන්නේ නැහැ. කිසිම දෙමාපියෙක් දරුවෙකුට උගන්වන්නේ නැහැ. කිසිම රජ කෙනෙක් තමන්ගේ රට රජයට උගන්වන්නේ නැහැ. ඒ මොකද හැම තැනකම උගන්වන්නේ මේ අල්පේච්ඡතාවයේ පෙන්වන්න ගන්න මේ උපමාව ටික අරගෙන උපමාන ටික අරගෙන උපමාන මතින් Taman කැපී පෙනීමටයි මේ අධ්‍යාපනය හදලා තියෙන්නේ. එහෙම නැත්නම් Tamanගේ දරුවා අනින් දරුවන්ට වැඩිය උසස් කරලා පෙන්වන්නයි දෙමාපියෝ මෙච්චර මේ තටවලි කාන්නේ. ඒ වගේම රට්ටු දියුණු කරලා අනික් රටවැසියන්ට අනිකුත් රාජ්‍ය වල රටවැසියන්ට උසස් කියලා පෙන්වන්නට රාජ්‍ය නායකයෝ දඟලන්නේ. නමුත් අනේ අපේ බුදුහාමුදුරන්ගේ එහෙම එකක් නැහැ. වගේ තරංගයක් නැහැ. ගහපාදීමක් නැහැ. ඉතින් හැබැයි ඒක මේ අල්පේච්ච කියන ගුණේ බාහිර පෙනුම පේන්නත් නැහැ. බාහිර ගුණේ පේන්න දෙන්නේ ඉතින් වැඩි ආශාවක් නැතිකම කියලා. ඉතින් ඒ නිසා මෙතෙන්දි හොඳට මතක තියාගන්න මේ දුප්පතාට නැති බැරිකමට කරන කතාවක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒකදී හුඟක් වෙනස් රසයක් තියෙනවා මේ අල්පේච්ඡතාවේදී. ඒක නිසා ඒකෙදී ඒ අටුවාව යන විස්තර ටිකක් අපි ඉදිරි කරගත්තොත් අපිට මේකෙන් ටිකක් මේ කතාවට හොදා වෙනවා. ඒකෙදී සද්දෝ සමානෝ යම් කෙනෙක් බොහොම සද්ධාවන්තයි ආදාන්න සද්ධාව කියලා කියන්නේ ලෝක හොඳ සදාචාර ගුණයක්. හැම ආගමකම ගරු කරන සාස්වත දිට්ඨිය තියෙන හැම ආගමකම ගරු කරන චාරිත්‍ර වාර්ථ දාන ගතිය. ගතියට අවශ්‍ය කරන සද්ධාව. සද්දෝ සමානෝ සද්දෝත මේ ජානා ජානා ජානාතුති න ඉච්ඡති. Taman හොඳ සද්ධාවන්තයෙක් වුණාට අනේ මේ රට්ටු ජනයා මාව සද්ධාවන්තයෙක්වයි දැනගන්නවා කියන එකට ඔහු කැමති වෙන්නේ නැහැ. කොන්න කොටයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. නිසා අසද්දව ඉඳගෙන සද්ධාවක් Tamanට කැළම නැහැ. ඉති ප්‍රසාදය සායබ්බේ සද්ද අදාහන සුළු ගතිය මොනක්වත් නැතුව අනේ රට්ටු මම මේ මේ ගතිය සද්ධාාවක් මයි ළඟ දැන නැති බව දැනගත්තේවා කියන එක මෙතන අපිටතාවය වෙන්නේ නැහැ. මොකද එයා ළඟ සද්ධාාවක් ඇත්තෙම නැහැ. නමුත් සද්ධාව හොඳට වඩනවා. බොහොම අමාරුවෙන් වඩනවා. වඩලා මා ළඟ සද්ධාාවක් තියෙන බව රට්ටු දැනගන්න නොලැබෙනවා නම් හොඳයි කියලා ජනයා මේක නොදන්නවා නම් හොඳයි කියලා පෙන්වන එකට කියනවා අල්පේච්ඡතාවය කියලා. ඒක මහා මේ මේ අමතර ලකුණක් මේ සරුවචනට අපිට අරන් දෙන්න. අපි උපරිම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. නමුත් කාටවත් එක පෙනුනා නම් ඒක අපේ ශ්‍රද්ධාව පිළිබඳව අල්පේච්ඡතාවයට කැලලක් වෙනවා. ශ්‍රද්ධාව පිළිබඳ අල්පේච්ඡතාවයට කැලලක් වෙනවා. ඒසහඬ හැරයක් ඕනේ නැහැ. කියාපෑමනක් ඕනේ කවුරු හරි දක්නවනම් වරින් වර කියනනම් ඒ ශ්‍රද්ධාවන්ත වූ Taman කරේ අර මනසට කිසිම ශ්‍රද්ධාවක් නැතුව කටයුතු කරන එක ඒක හොඳ ලකුණක්. ඒක චරිත සහතිකයක්. ඒ කියන්නේ Tamanගේ ගුණ වසාගෙන ජීවත් වෙන්න දන්නවා. වරින් වර කවුරු හරි හෝ එහෙම කියනවා නම් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ආ හොඳයි හොඳයි ඒක එහෙම වෙච්ච එක Tamanට ලාභයි. ඔක්කොමල එක හඬින්ම කියනවා ආවල ශ්‍රද්ධාවන්තයි කියලා ඒක ඉතින් මොකද්ද අවාසනාවන්ත වෙච්ච දෙයක්. ඒ වගේම සීලය සමානෝ සීලවතෝ සමාන හොඳ සීලවන්තයි. නමුත් මේ මගේ සීලයේ රට්ටු දන්නේ නැත්තම් හොඳයි. මගේ සිල්වන්තකම රට්ටු දැනගන්න එක මට හොඳ නැහැ. ඉතින් මේකෙදී අර මෙන්න මෙම මේ තේරුම් ගන්න බැරි පැත්තක් තියෙනවා මේකේ. මොකද බුදු දේශනාවේදී බුදුහාමුදුරන්ගේ බුදු ගුණයක් විතර පෙන්නනවා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියලා. යමක් කරනවා නම් ඒක කියන්න ඕන, කියනවා නම් කරන්න ඕන. එවනම් සිල්වන්ත වෙනවා නම් සිල්වන්තකම පේන්න තියෙන්න ඕන කියලා. මෙතෙන්දි සරුවත් යනදී ඔරේ කනට කරලා කියනවා බොහොඳට සිල්වන්ත වෙයක්. හැබැයි කාටවත් පේන්නේ නැහැ. සිල්වන්ත වෙනවට වැඩිය ඔබ කට්ට වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න වෙනවා. දුසිල්වතුන් අතර ඉඳ පුළුවන්කමක් තියෙනවා. සුසිල්වතුන් අතර හිටියත් අඟ උස්සන්ට යන්න එපා. අන්ධහර බාන්න යන්න එපා. මම මේ උත්කෘෂ්ටයි කියලා කියන්න යන්න එපා. කිව්වොත් ඒක උඹේ සීලවන්තකමේ අල්පේච්ඡතාවයට කැනහිල්ලක් වෙනවා. කැනහිල්ලක් වෙනවා. කල්ලාපයක් වෙනවා. ඒ නිසා හොඳ සීල් ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. නමුත් කාටවත් දැනගන්න ඕන කමක් නැහැ. හොඳට සීලවන්ත වෙන්න ඕන. නමුත් ඒක ඒ ಗುಣ වසහාගෙන ජීවත් වෙන ගතිය. සීලවන්තකම කාටවත් පේන්නේ නැති වෙන ගතිය. ඉතින් මේ ලයිස්තුවක් තියෙනවා. මේ මුළු ලයිස්තුවම මේ කිසි කෙනෙක් අදහන දෙයක් නෙවෙයි. මේක සප්පුරුෂ සූත්‍රයේදී ලස්සන හරුවචනසේ පෙන්ලා දීලා තියෙනවා. ඒ ඒ ගති අරගෙන ඒ මතින් ඒ පුද්ගලයා අනික් අය යටපත් කරගෙන මම සීලවන්තයි මම සද්ධා මේ සද්ධාවන්තයි කියලා කියනවනම් අසත්පුරුෂයි කියලා කියනවා. මොකද උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ඔය මේ සද්ධාවෙන් කෙලෙස් කැපෙන්නේ ඔය සද්ධාවෙන් කෙලෙස් කැපෙන්නේ ඔය කියන සීලයෙන් කෙලෙස් කැපෙන්නේ නැහැ. ඒ කියන සීලේ පිළිබඳ තියෙන උඩඟු කමෙන් කෙලෙස් වැඩෙනවා. ඊගාට සඳහන් කරන බහුසුත කම. හොඳ අසුපිරු ඥාන සහිතයි. මොක කවදාකවත් එහෙම උසස්කමක් පඬිතකමක් පෙන්වන්නේ නැහැ. බහුසුත වුණාට අනේ මගේ මේ බහුසුතකම රැත්තු නොදනීවා. දන්නවනම් නොදන්නවනම් හොඳයි. දන්නවනම් ඒක මගේ මොකද්දෝ දෝෂයක් කියාපෑම. ඉතින් සාමාන්‍යයෙන් අපේ දෙමාපියෝ හරි කැමති දරුවන්ට සබවසුත කරන්නේ. අධ්‍යාපන ක්‍රමේ බොහොම කැමති. රට්ටු කැමැති. නමුත් මේ බහුසුත උනාට පස්සේ අං වෙනවා නම් මම බහුසුත අනික කටේ නෑයි කියලා ඉතින් මේ මනසට වෙන වතක් විසක් කවන්න ඕන ඒකම ඇති. ඒ මතින්ම නාස්තිය සිද්ධ වෙනවා. නමුත් මේ බහුසුතකම දීලා ඒ බහුසුතකම පිළිබඳ අල්පේච්ඡතාවය දෙනවයි කියන එක නම් මෙදා කපේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සහජ ගතියක්ද පුහුණු කළ යුතු ගතියක්ද කියන එක වෙනමම ප්‍රශ්නයක්. නමුත් ඒක නිසා මෙවැනි ಗುಣ ධර්ම කවදාකවත් අනුමැනීමට පාවිච්චි කරන්න එපා. ඒ මනස බහුසුත වේදේ මනස අල්පේච්චුනේ නැහැ කියලා කටත් නිග්‍රහ කරන්න යන එක අපිට අයිති නැහැ. එහෙම නැත්නම් මේ මනුස්සයා මේ බහුසුතකමක් නැතුව බහුසුතකමක් කියන හදනවා නම් ඒක ඒ මනුස්සයා ඒකට ආනිසන්ත ආදීනා විඳගනි. මුත් මේක බුදුහාමසෝ අපිට පෞද්ගලිකව කතා කරලා කියන්නේ කියන්නේ සුතේ ගැන උනන්දුවක් ගන්න නෙමෙයි මේ කතා කරන්නේ. සුතමේ සහ චින්තාමේ විතරක් උනන්දුවක් ගන්න නෙමෙයි. සුතමේ චින්තාමේ භාවනාමේ ඥානිය අධ්‍යයන මතක් කරලා තියෙනවා උඹට භාවනාමේ ඥානයක් තියෙනවනම් පුළුවන් තරම් සද්ධාවන්ත වෙයන් සත්තුන්ට ඇඟෙන්නේ නැති වෙන විදිහට. මෙතෙන්දී අමාරුම තමයි කිට්ටුවන්තයෙන් ගැලවෙන එක. අල්ලිම්ම වාතයක් තමයි. ඒ වගේම සීලවන්තකමත් එහෙමයි. බහුසුතකමත් එහෙමයි. බහුසුතෝ හෝති බහුසුතෝ සමානෝ බහුසුතෝති මං ජනා ජානාතෝති නෛච්ඡති. බහුසුත වෙනවා. ඖෂධ සමානෝ. නමුත් අනේ ජනයා මගේ බෞද්ධකම නොදනීවා කියලා කටයුතු ඒ වගේම මේ විදිහට පවිවිත්තෝ හරි කැමැති Taman විවේකයට ගත කරන නමුත් වචනකින්වත් කියන්නේ අනේ මන්නම් කැමැති අරණ්‍ය වාසී වෙන්න කියලා. ශුන්‍යාගාරයේ අබිරමාමීති කියලාවත් කියන්න එපයි කියලා තියෙනවා. ඒකට ඒක සඳහන් කරලා තියෙන්නේ මේ අන්තිම ලේසයෙන් පරාජිකා ධර්මයකට වැටෙනවා. අක්‍රමීය ධර්මයකට පෙන්නලා තියෙන්නේ කියන්න එපා. කාටවත් කියන්න යන්න එපා. මම විවේකයට කැමතියි. මම ආරණ්‍ය වාසයට කැමතියි කියලා කියන්න ඕන කමක් නැහැ. මේ උපසම්පදා මාලකයේදීම කියලා දෙනවා. Taman හැබැයි මරණ මොහොතේදී කවුරු හරි අප්‍රාම්චාරින් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිතය හමාර කරනකොට ඔබ වහන්සේට උත්තරීමනස ධර්මයක සාර්ථක අයිතිවාසිකම තියෙනවද කියලා ඇහුවොත් ලැජ්ජ වෙන්න වැඩ කරන්නත් එපා කියලා කියනවා. මංකු වෙන්න මංකු වෙන්න කටයුතු කරන්නත් එපා. Tamanගේ ගුණ වඩා ගන්න ඕන. හැබැයි කිසි කෙනෙක් ඒ කටෙන් ඇහිලවත් තියෙනවනම් අනේ මම නම් කැමති හරි විවේකයේ ඉඳ මම නම් කැමති අරණ්‍ය වාසී වෙන්න කියලා ඒකවත් ඒ අරණ්‍ය වාසී ක්‍රම පිළිබඳව අල්පේච්ඡතාවයට තරම් වෙන ගුණයක් නැති. නිසා භවිවිත්තෝ සමාන හොඳ විවේකයට ඇදෙනවා. විවේකයට කැමති වෙනවා. නමුත් පවිත්‍ති පවිවිත්තෝති මං ජනාන ජානාතෝති නයිච්ඡති. මම මේ විවේකයට කැමති කෙනෙක් බව ජනයා දැනගන්න නැත්නම් හොඳයි කියලා කටයුතු කරනවා. ඒකත් කියන අල්පේච්ඡතාවය කියලා. ඒ වගේම ඒ පුද්ගලයාට ආරද්ධ විරිය තියෙනවා. නිතරම ලද ලද අවස්ථාවේ සක්මන් කරගන්නවා, පරියන්ක කරගන්නවා, තමන්ගේ වැඩ කටයුතු කරනවා. මොක කවදාකවත් කාටත් ඉඟි කරන්න යන්නේ නැහැ, කියාපාන්න යන්නේ මම නම් ওই කාලබුදින කෙනෙක් නෙවෙයි. මම නම් කුසීත නැහැ. මම හරි කැමති මේ මේ හොඳ අවදිභාවයට කියලා. එහෙම කියාපාන්න ඕනේ නැහැ. එහෙම කියාපානවා නම් අල්පෙච්ච කතාවට කැලලක් කියලා හිතාගන්න. ඊට ඒ ඊට විතරක් නෙවෙයි ඊට පස්සේ උපට්ඨිත සති හොඳ සතියකින් වැඩ කරන්නේ. නමුත් දැනගන්න අරින්න කාටක්වත්. ඒක ඊට තරණ සාකච්ඡාවේදී මතුණා. ඒ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ දවස් හතුනට හරියට දේවල් අමතක වෙනවයි කිය. හරියට මේ ප්‍රශ්න මතුවෙනවා, මේ මතක නැති වීම වෙනවයි කිය. ඉතින් සන්තෝෂ වෙන කාරණාවක් තියෙනවා. ඒක කවුරක් අසක කරන්නේ මේ මාසේ උපට්ඨිත සතියක් තියෙන කෙනෙක් කියන්නේ. සති සම්මෝධාවෙන් වැඩ කරනවා වගේ පේ. නිසා දවසකට එකක් දෙකක් වරදිනවා වගේ පේ. Taman අතින් වරදිනවා වෙන්න පුළුවන්. නැත්නම් කවුරු හරි තාමත්ම තදින් චෝදනා කරනවා මේ වගේ 100න් කටයුතු කරකෙදී නොකලිය තරම් වෙන්නේ මෙහෙම අමතක වීමක් වෙලා තියෙනවා කියලා. එතකොට රණ්ඩු කරන්න යන්න ඕනේ. ඔව් එහෙම තමයි ඉතින් මයතුම් මෙහෙම වරදිනවා තමයි එහෙම. ඉතින් මනුස්සකම නේ ඒක එහෙමයි කියලා එයාට හරස් කතා කරන්න යන්නේ නැහැ. යහන යම් කෙනෙක් හොඳවර සත්‍යයෙන් කටයුතු කරන්න හදනකොට ඒ මනසට අමතක වෙලා තියෙනවා යම. දොස් කියන්න ඕනක මොකුත් නැහැ. මොකද ඒ මනස හිතලා ගෙවුවක් දන්නෙත් නැහැ. ඒක අනික් මිනිස්සුන්ගේ රාවත් මේ මම සත්‍යමත් වේවා කියලා නොදැන ගැනීම සඳහා. හරියට එහෙම දේවල් කරපු බව මේ සාසන ඉතිහාසයේ ලස්සන ගෙනහැර පාලා තියෙනවා. ඔය අනුරාධපුරේ මේ අපේ මේ සද්දාතිස්ස රජුරෝ රජ කරන කාලේ ඒ වැඩිම කාලයක් රජ කළ තියෙන ඒ රජුරෝ. ඉතින් ඒ කාලේ හරියට අනුරාධපුර ඉඳලා තියෙනවා බණ භාවනා කරනකොට මේ ධ්‍යානලාභී මාර්ගඵලලාභී අරිහත් උතුමන්නාට ඒ රජුරෝ හොඳට ඇහගාගෙන ඉන්නේ කවුරු හරි ආර්ථලාද කියලා බලන්න ගිහිල්ලා රාජකීය පෙරහැරේ යනවලු එතන. ගියාට පස්සේ රට්ටු දැනගන්නවලු ආ මෙයා දැන් රජුරෝ විසින් අඳුනා ගන්නාලාද හොඳ භාවිත මනසක් ඇති කෙනෙක් කියලා. ඉතින් එහෙම ගියාට පස්සේ ඉතින් ඒවත් පදමා විහාර බවට පත් වෙනවා. යාම්තු ඉතින් රාජකීය සම්මාන ලබන තත්ත්වයටපත් වෙනවා. ඉතින් අර අල්පේච්ඡතාවය කියන හාමුදුර කෙනෙක් ඒ වගේ ඔය දැන් toy තියෙන දුටුගැමුණු විශ්‍රාම ශාලාව කිට්ටුව මේ තැනක ඉඳලා තියෙනවා. ඉන්නකොට රාජ්‍යරණ ආරච්චි වෙලා තියෙනවා මේ ආම්දුර බොහොම ගුණවන්තයි කියලා. පස්සේ රාජ්‍යරෝ ගමනක් යන ගමන් ඉතින් පෙරහැර කියලා දෙන මේ ආම්දුර වන්දනා කරලා යන් කියලා. පෙරහැරේට එනකොට පොඩි ආම්දුර මිදුල අතු ගන්නවා. අතු ගන්නකොට පොඩි ආම්දුර දැනගෙන තිනවා රාජ්‍යරෝ මේ අපේ අසපුවට එන්න හදන කියලා හරි සතුටුයි දැන් අපේ ආම්දුර දැන් අද ඉඳලා රාජකීය අඳුනා ගැනීමට ලක් වෙනවා ලොකු ආම්දුරනේ විහාර ගිල්ල කළා අන්න ආඳුන්නේ මේ නායක ආඳුන්නේ අන්න රජුර වෙනවා කියලා. හැබැයි කියලා රජු හාමුදුර කරපු දේ පොඩි හාමුදුරන් නොදෙන්න සිවුර ගලවලා දාලා අඳුන අඳන පිටින් රජුර වෙන පෙරහැර ඉස්සරහට ගිහිල්ල ඉවර වෙලා මිදුලේ ඉඳගෙන වැල්ලේ ඉරියඳා දිනවලු අහසට ඇඟිල්ල දික් කර කර බිස් දෙක් වගේ. ඉතින් රජුර එතන ඉඳලා බල පිට බලනවලු කවුද අර ඉන්නේ කියලා. අඳුනලා දීපේනවලු ඔයා තමයි මම අර කියපු රහතන් වහන්සේ කියලා. චි මෙහෙම රහතන් වහන්සේලා ඉන්නවද? වැල්ලේ ඉඳන් දිනවා යාම්දුකෙච්චාම සිවුරක් අත්තනකන නැහැ. යමල්ලා යන්න කියලා සිවුර පෙරහැර හරවන්න ගිහිල්ලා. හරවන ගියාට පස්සේ අර පොඩි ආමතෝ දැන් කතා කරන බලන්න රජුරු වෙනකන් මේ රාජකීය සම්මාන ලැබෙන්නේ. ආයෙක ලොකු ආමතෝ පිටිපස්සෙන් ගියතොල ඉල කරපන් හිටියට පස්සේ කියන ඔබ වහන්සේ හොඳ වැඩේ තමයි කිරුවේ අපරාධي අච්චර බලන්න මේ සන්තෝෂෙන් රජුරු වෙන වෙලාවදී වැලක්කුවා ගිහිල්ලා මේ චූරක් අඳගෙන හිටියෙත් නෑ අඳල පිටින් කියලා ඔය අවිල මේ පැල්ලේ තියන දාන්න හිටියයි කියලා චෝදනා කරලා ලොකු ආමතෝ නිකන් මේ සී කල්පනා මාධ්‍යයෙන් කරපන් ඉඳලා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච දවසේ අදිෂ්ඨානයක් කරලා දෙනවා මගේ සිවුර සිරුර චිතකයට ගෙනියන්නේ රජ්ජුරු අද තියෙනකන් හොල්ලන්න බැරි වේවයි කියලා. ඊට පස්සේ ඉතින් මේ වැඩි සම්මාන නැතුව යාමද සාමාන්‍ය විදිහට මේ පරිලෝක ගැන නැත්නම් පරිනිර්වාණයට වත් උනා. ආදාහනය කරන්න ගියාට පස්සේ මේ මිනිහ උස්සන්න බෑ. මොකද කියලා රජ්ජුරුන පයින් ගියාට පස්සේ කියලා තනන මේ කවුද කියලා තන මේ හම්සන්ගේ අදිස්ථාන තිබුණ රජ්ජුරුව එන්න ඕන අත උස්සන්න. අත තියන්න තිබ්බට පස්සේ මේ කටයුතු වේගින් රජ්ජුරුව ඒ විදිහට විජහට ඇවිල්ලා කටයුතු කරනකොට ඒ ආදාන කටයුතු කරනකොට රජුරණ තේරලා තිනවා එහෙම අදිස්ථානයක් කරන්න ඉතින් සෑහෙන ಗುಣ තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා එදා අඳුරගෙන තියෙනවා. එදා රත්තුත් අඳුරගෙන තියෙනවා. අනිව අපේ පොතේ සඳහන් කරලා තියෙන මේ අල්පේච්ඡතාවයට ඒ තමන්ගේ ಗುಣ නැති ඇති ಗುಣ මකාලියම සඳහා නොකල යුතු වැඩ වගේ කර දක්වන ගතියක් පේනවා. වැල්ලේදී අදින එක ආතුණක් පේන්නේ පොළොව හරනවා. මේ පොළොව හරණ එක හංගයට කැපෙන්නේ නැහැ. මේ ආන්තු විනය දන්නවා. මේ ආන්තු කිර වැල්ලි ඉරඳ ඇඳ ඉන්නවා. ඒකත් ගැළපෙන්නේ නැහැ. නමුත් අර රජුරු ආවනම් එහෙම අඳුරගත්තනම් වෙන්න තියෙන මහා කලබලේ නිසා අනිත් පැත්ත හරවන්න. අන්න ඒ වගේ Taman තුළ මේ පවිවේකතාවෙ තිබුණට ඒක සංගවාගෙන ජීවත් වෙනවා කියන එක ගුණය ඇති බුදුබණ දන්න භාවනා කරලා මේ වැඩි පිළිස වැඩි ජනග්‍රහ මේ ජනප්‍රියත්වයේ වැඩි ලාභ සත්කාර තියෙන ආධිනව දන්න කෙනාට මීපැණි දැම්මා වගේ කනට. මේ සාන්දෘෂ්ටික සද්ධර්මයක සජීවි ප්‍රතිපදාමාලාවක විතරයි මේ සුන්දරතාවය තියෙන්නේ. අනිත්යෙන් වල තියෙන්නේ පුදුමාකාර මවාපෑමක් විශ්මුණු නැතුවක් මේ විකඩන්නේ නැතු. එක එකනාගේ ධනප්‍රියතාවය ගන්න. මේකෙදි තියෙන්නේ ඊට අනිත් පැත්ත. ආත්පසුම වෙනස් පැත්ත පව්‍යකීතාවේ රැක්කත් කවදාකවත් නැහැ. මේ පව්‍යකතාවය අඟවන්නේත් නෑ උපට්ඨිත සතියක් තියෙනවා. නිතරම සතියෙන් ඉන්නේ. නමුත් හොඳට දන්නවා අනවශ්‍ය ලාභ සත්කාර පැත්තට ආවොත් ඉතින් ඕනේ නෑ. ඒ කටයුතු හමාර කරලා එයා ඒක අනිත් පැත්තට ඒ අදහස යොමු කරවන්න දන්නවා. ඒ වගේ හොඳ සමාහිත හිතක් තිබුණත් Taman ඒක අනුන් දැනගන්නවා නම් අනුන් බලාපොරොත්තු වෙන මේ සමාහිතක් හිතක් ඇති කෙනා මේ වෙලාවේ මෙහෙම කරන්න ඕනේ කියලා හරි ඒ වෙලාවට මොනවා හරි අසමාහිත වැඩක් කරලා අර මිනිස්සුගේ කල්පනාව අංජබඩල් කළා දානවා. ඒ මොකටද? කවුරක්වත් ඕනේ නැහැ මාව අඳුනා ගන්න මයි ළඟ තිබිච්චාය කියලා. ඉතින් මේ ටික අපි කවද්ද ජීවිතය ඉගෙන ගන්න. අපි කවද්ද සද්ධා මේ සද්ධාවන්ත වෙලා සද්ධාවන්තකම කාටවත් නොඇඟෙන විදිහට සීලවන්ත වෙලා කාටවත් ඒ තමන්ගේ සීලය පිළිබඳව අඳහර බෑමකින් තොරව ඒ වාගේම විරියවන්ත වෙලා උපට්ඨිත සති වෙලා පවිවිත්තස්ස කියන විවේකයට කැමති වෙලා සමාහිතක් ඇතුව ඒක නැති ඒක තියෙන බව රට්ටු නොදන්නවා නම් හොඳයි කියන අදහසට යන්න නම් මේ මහිච්ඡතාවය අත්‍ත්‍යතාවය පාපිච්චතාවයෙන් අපි කොච්චර පෙළෙනවද කියලා බලන්න ඕනේ. ඒකට හේතුව සම්පූර්ණ ಗುಣ නැතිකම. ಗುಣ සම්පූර්ණලා නැතිකම. ඒ නිසා අපිට කිසිම කෙනෙකුට දොස් කියන්න අයිතියක් නැහැ. කිසිම කෙනෙක් උපත්යෙන් මේ ಗುಣ ඇතු වෙන්නේ නැහැ. ඉස්සල්ලාම අමාරු දෙය තමයි සද්ධාව ඇති කරගන්නේ. ඊගාට සීලය, ඊගාට බෞසුත භාවය ගුණ ඇති කරන්න අමාරුයි. ඊට වැඩිය හුඟක්ම අමාරුයි. හුඟක්ම අමාරුයි. මේ ගුණ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ. ඔන්න ඔය වචනේ අටහඬකටවත් ඇහිලා තිබුණේ නැහැ සිද්ධාර්ථ ගෞතම සුමානන් වහන්සේ උපාසකව ඉන්න කාලේ. ඔක්කොමලා ගිහිල්ලා හිටිය අට සමාපatti ලබන තක් ඔය කියන තේරම ලබලා තිබුණා. නමුත් කිසි කෙනෙක් ඒ තමන්ගේ ගුණයන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේවා ප්‍රපංච කරන්න වටින්නේ මේ ඔක්කොම ධම්මේතාවය ඇති කරනවා. මේකෙන් මාන්නය ඇති කරනවා කියන වචනේ කඩ කරත හැලා තිබුණා. ඒ නිසා උන්වහන්සේ ඒ ගිහිව ඉන්න කාලේ පවා නැත්තම් බුදු වෙන්න කීව නෙමෙයි බුදු වෙන්න ඉස්සලා පවා කිං කුසල ගවේෂික හොයලා තියෙන ඕක තමයි. ಗುಣ තිබුණට ඒ ಗುಣ වසාගෙන සිටීමේ කලාව ඒ ಗುಣ වසාගෙන සිටීමේ අල්පේච්ඡ භාවය බුදුජාන විශ්වයට ඉස්ලාම හොයන්න සිද්ධ වෙනවා. ඉතින් මේකේ ගුණ නැති ඇත්ත ගුණ වසාගෙන ඉන්නවා කියන කතාවක් ගන්න යන්න එපා. ඒක නිකන් මේ මේ පුඳුරට පෙළනන් කතාවක්. එන්නේ ගුණ සේරම වඩා ගන්න. ගුණ සේරම වඩන්නත් බෑ. අපිට ඒකට තියෙන සරුවඥ වෙන්න ඕන. ඒක නැත්තම් ඒ කියන ආර්ය ගුණ වල කෙලවරට යන්න ඕන. නමුත් අපි ළඟ යම් ප්‍රමාණයක් අද ගුණ තියෙනවා නම් අන්න ඒ තියෙන ගුණ ටික කාටවත් බරක් නොවෙන්න. අඟක්ගේ පෙන්වන්න නැතුව අඳුරේට යන්නේ නැතුව අනුන්ට ගහපා දෙන්නේ නැතුව මේ මවාපාණ්ඩ යන්නේ නැතුව තියාගත්තොත් විතරක් ඒ ගුණයට ගුණයක් වෙනවා ඒක. එහෙම නැති වුණොත් ඒ මහිත්‍යතාවයට අත්‍ත්‍යතාවයට පාපිච්චතාවයට වැටෙනවා. මේක පිළිබඳව මේක පිළිබඳව ඩිංගිත්තක් හරි අපි සැලකිලිමත් වෙනවා නම් පුදුමාකාර බයක් ඇති වෙයි කරන කතාවල් පිළිබඳව අපේ වචන පිළිබඳව. අපේ වචන කවදාකවත් ඇත්ත ඇති ඇතින් කියන්න දන්නේ හැම වෙලාවෙම මේක ටිකක් උත්නංගන ගතියක් තියෙනවා. අතිශෝක්තිය දාන. අතිශෝක්ති කියන්නේ බොරුවගේ මල්ලි. බොරුව නම් කෙලින්ම අපිට අපා මේ අකුසලේනේ. නමුත් අපි කතා කරන්න කියම හැම වෙලාවෙම පොඩ්ඩක් අතිශෝක්තියට දාන. එහෙම නැත්නම් හරි නෑ කියලා හිතනවා. එහෙම නැත්නම් ඒක ටිකක් මේ උම්බලක ටිකක් දාලා මේ අස කරන්න හදනවා. වාස කරපු ගමන් වෙන්නේ මොකද්ද? ඒ ප්‍රകൃතිය. ඉතින් සරුවචනාංශගේ දේශනාවේ තියෙනවා උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උත්සාදේතින අපසාදේති යථාභූතං ඒව ආවිකරෝති කියලා. සරුවචනාංශක විතර යම් කිසි කෙනෙක්ගේ ಗುಣ උත් කරලා කතා කරන්න පුළුවන් උතුමෙක් ලෝකේ නැහැ. මොකද උන්වහන්සේට හරියට මුචාගුණේ තියෙනවා. ඒ වගේම උන්වහන්සේ විතර ඕනම කෙනෙක්ගේ තියෙන අඩුපාඩුකම් පෙන්නලා දෙන්න පුළුවන් කෙනෙකුත් නැහැ. මොකද උන්වහන්සේ ගුණයන් අතරින් පිළිලා. ඒ තරම්ම ආශයනුසී ඥානයේ සහිත භාෂා විචාරත්වයේ සහිත මාගේ සරුවච්චන් වහන්සේ කවදාකවත් කෙනෙක් අතිරේක විදියට උසස් කරලා දක්වන්නේත් නැහැ අතිරේක විදියට කවුරුත් පහත් කරලා සලකන්නේත් දක්වන්නේත් නැහැ ඇත්ත ඇති හැටි ප්‍රකාශ කරනවා ඕක බෑ ඕක මේ මනුස්ස ලෝකේ අද කෙලසිලා තියෙන තත්ත්වය දිහා බලනකොට වචනයක් කතා කරනවා කියලා කියන්නේ ඔය බොරුව කේලම හිස් වචන පරිස වචනේ වෙන් කරලා බොහෝමත්ම අමාරු ඉතින් අල්පිච්ච කතාව උගාක් වෙලාවට අල්පෙච්චතාවය කියන අල්පෙච්ච කතා වෙලා තියෙන්නේ. මේකෙත් කරන්නේ අල්පෙච්ච කතා. අපිච්ච කතා. අපිච්චතා කියලා කියන්නේ අල්පෙච්චතාවය. අපිච්ච කතාව කියලා කියන්නේ මේ අල්පෙච්චතාවයට කවදාවත් යන්න බෑ. අල්පෙච්ච කතාව කියන එකවත් පුහුණු කරන්නේ නැතුව. එනිසා ඕදු පුහුණුවක් විතරක් නෙවෙයි මතක තියාගන්න ඕනේ අපි කතා කරනකොට හැම වෙලාවෙම අතිශෝක්තියට බරයි. එහෙම කළා එහෙම නොකර අපි කල්පනා කරලා කල්පනා කරලා ප්‍රතිවේක්ෂා කරලා ප්‍රතිවේක්ෂා කරලා කතා කරනවා නම් එන්නේ එන්නේ මුනි භාවයටපත් වෙනවා. වචන කතා කරන ඉස්සර ඉස්සර දෙසරයක් හිතන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුම ස්වාමීන් වහන්සේ නිතරෝ මතක් කරනවා අපේ දවසකදී යෝග ජීවිතයකදී හෝ එහෙම නැත්නම් මේ සීල් සමාදන් වෙච්ච සම්මිය දෘෂ්ටියක් ඇති කරගත්ත කෙනෙකුගේ වැඩියෙන්ම සිදුවෙන අකුසල කර්මය තමයි හිස් වචන කතා කිරීම. සම්පප්පලාප. ඒ මොකද ඒ සම්පප්පලාපෙට මේක කියන්නේ අහන එකනට ඒක දේශයක් බවටපත් වෙනවා. එයා ඒක ධාර ගන්නවා මට බැන්නයි කියන්නේ. එතන එයා යාගේ ගුරුවරයාට ගිහිල්ලා කියනවා ඔබ වහන්සේට මෙන්න මෙහෙම කිව්වයි කියලා. කියපු ගමන් ඉතින් ගුරුවරයා කවදාකවත් නැත් එක හාගෙසන්න යන්නේ නැහැ. හාගෙසන්න ගියේ නැති ගමන් අනිවාර්යයෙන්ම අංග සම්පූර්ණ කේලමක් බවටපත් වෙනවා. ඉතින් මේ මනුස්සයා කට ගන්නවට කරන මේ මේ නිකන් සම්පප්පලාපයක් යන්නේ. එහෙම නැත්තම් දැන් මේ බොහොම බොහොම සුහදව කතා කරන්නේ අනිත් එකකට පරිසවචනක් විදිහට තේරෙන්නේ. මට සැරෙන් කතා කරයි කියලා කියනවා. එහෙම නැත්නම් ඒ මට මෙහෙම තේරෙන්නේ කියලා කිව්වට අනිත් එක නගෙන තන්නේ කර බොරුවක් කිව්වයි. බොරුව වෙනම් ප්‍රශ්නයක් නෑ බොරුව කිව්වහම තීන්දුව කරලා විනිශ්චය කරලා ඉවර කරතයි. සම්පප්පලා අපි ඉවර කරන්නේ පටන් ගන්නව හැමදාම නඩු පටන් ගන්න. ඒක නිසා පුළුවන් තරම් ඒ අල්පේච්ඡතාවයට අපිච්ඡතාවයට යනකොට අපිච්ඡ කතාවට වැටෙන්න වෙනවා. අපිච්ඡ කතාවට වැටුනත් ඒක මම සද්ධාවන්තයි කියලා පේන විදිහට කියන්න යන්න එපා. මම සීලවන්තයි කියන තාලට කෙරෙන්න යන්න එපා. මම බෞද්ධයි කියන තාලේ පේන්න කරන්න යන්න එපා. මොනම දෙයකටත් අහු වෙන්නේ නැතුව කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මොනාරි කෙරුවොත් කතා කරනවා මිසක් ලොකු සංහසේ පොතේ සිංහලේ ලියලා තියෙනවා මේ නිසා කවදාකවත් යෝගාවචරේ කණුන් වසන කුටියකටම වැඩි යුතුයි. බැරිකමකට නැතිකමට ලෙඩ කරනම් අඬාගෙන ගියාට දෝෂයක් නැහැ නැති බැරිකමට. එහෙම නැතුව කතා කරනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ හිතේ තරංග අර මේක කැවිච්ච තරංග ටික අනිත් එක නගොළුවේ ගාගෙන අව අනාගන්න එක. මේ දුර්ලභම නැති භාවනා මධ්‍යස්ථාන ලෝකෙම නැහැ. කොහෙවත්ක්ම නැහැ. හැම තැනකම තියෙන දෙයක් තමයි යක කොච්චර අපි හම්බ කරත් වක්කඩේ හකුරු හංගුවා වගේ. තවසර කතා කරන ප්‍රමාණයෙන් අර සේරම නාස්තිලා යනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි කතා නොකර ඉන්නවයි කියලා. ධම්මීවා කතා. මේ දස කතා වස්තුෙන් කතා කරන්න කමන්නේ. එහෙම නැත්නම් අරියෝවා තුන්නී බව. ඉතින් මේකෙන් අද හිටියොත් එන්නේ මුඟ දිනෙක හිටන්නේ තරහ වෙලයි කියලා. මුඟ දිනෙක හිටන්නේ මේ බුම්මගෙන ඉන්නවා. ඒ මම අර පන්තිකොත් මට අලිමුත් මතකයි කියන ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියලා කැනඩාවේ මේ භාවනා මධ්‍යස්ථානයක් අරගෙන භාවනා කරලා තියෙනවා පිටතනක් කුලියට අරගෙන. මේ මධ්‍යස්ථානයේ මේ අතර දාපු පල්ලියක් දැන් සමිතියේ තියෙනවලු ගොඩනැගිලි කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ ගිහලා ගත්තාම කැමැති වෙලා තියෙනවා. ඉතින් කැමැති වුණාට පස්සේ මේගොල්ලෝ ගිය ගාම තීන්දුව කරන් තියෙනවා අපි එකනකට කතා කරන්නේ නැහැ කියලා. ඉතින් දවස් 10 ඉවරනාට පස්සේ සල්ලි බඳලා ආවා. ආ හොඳයි අරගොල්ලෝ සල්ලි බාහිර අරගෙන සමු අරගෙන ගිහලා ඊගාවරුත් යන්න ගිහලා ආයෙ සරයක් ඉතින් ඉතින් දැන් ගිය කරලා ආපු තැනනේ. අනිත් සැරේ ගිහලා කිව්වලු අපි මේ අවුරුද්දේ මෙතන භාවනා මධ්‍යස්ථාන ගන්න බලාපොරොත්තු වෙන අපිට දවස් 10 වෙන් කරන්න කියලා. මේ කවුන්ටර් ඊට මොනවා නම් කියවල කොහොමඩක්වත් 10 කියලා. මේ හැටි දෙන්නේ නැහැ කියලා. ඉතින් ආ බුක් කරන්න ගිය කරන්න හරියටම අමාරුයි මොකද මේ මොකද උනේ අපිට චෝදනාවක් ඇවිල්ලා නැහැ. ඉතින් අය කොහොම නැහැ කොහොමඩක්වත් අපි දෙන්නේ නැති වෙලා තියෙන කොලා තියෙනවා. යුංගෝ පින්සෙන් දුනාලු ඇයි කියලා අහන්න. ඇයි පාස් කිව්වට කිව්වලු ඕගොල්ලෝ හිටපු දවස් 10 ඇතුළත බුම්මගෙන හිටපු තාලේ දිහා බලනකොට ඕගොල්ලෝ මිනිස්සු නෙවෙයි කිව්වා. එහෙම ඇයි හොඳයි නැති good morning කියන්නේ කට්ටියකට අපි පන්තිස්ථාන දෙන්න කැමතියි කියලා. දකින්නකොටම good morning කියලා සිතුවඳ ගන්නවනම් හරි බොහොම උණුසුමක් තියෙනවා නිකන් හරි දෙයි. එම කතා නොකර ඉන්න එක මිනිස්සෙින්ද මේ කතාකාරයින්ද දුකම දඬුවම තමයි. ඒ නිසා මේ අපිච්ච කතාව කියන එක නැතුව සද්ධාවේ සම්පූර්ණයක් වෙන්න බෑ. සීල සම්පූර්ණ භාවයක් වෙන්න බෑ. බෞසුත භාවයේ සම්පූර්ණ භාවයක් වෙන්න බෑ. වීරියේ සතියේ විවේකයේ සමාහිත හිතේ මේ ටිකක් යටුවව දක්වලා තියෙනවා මීට වැඩිය දන ඉවර කරන්න ඉස්සලා වචන දෙයක් කතා කරන්න වෙනවා මේකේ සඳහන් කරලා තියෙනවා පරියාය සම්බන්ධව එක පරියති සාසනේ තියෙනවානේ පරියති සාසනේ පිළිබඳ කොච්චර දැනගත්තා ඒක අඟවන්න යනවනම් ඒක අපිච්ච කතාවට කැලලක් වෙනවා ඊට වැඩි හුඟක්ම අමාරු දෙය තමයි මට මේ ධානයේ තියෙනවා මට මේ මාර්ගඵලයේ තියෙනවා මට මේ ධා මේ මේ විපස්සනා ඥාන තියෙනවා කියලා කියනකොට ඒක තන්නේ කරම ආධිගම අපිච්චතාවය කියන එකට ලොකු කැරලක්. අපි ඉපදිච්ච කාලේ විපස්සනායේ ලොකු ප්‍රබෝධයක් තියෙන එක පිළිබඳව අපේ પરම්පරාව සතුටු වෙන්න ඕන. මුත් කනගාටු වෙන්න කාරණාව තමයි මේක වෙලඳ භාණ්ඩයක් කරන කියා පාන්නේ. ඒ වුණත් හැබැයි මන්නත් දැකලා තියෙන දේ තමයි Taman දන්නවනම් මේක බේරෙන්න හැටි කවුරු මොන තාලෙන් ගොවා කියා පෑවත් Tamanගේ ගමන්ට බාධා වෙන්නේ. ඒ නිසා මේගොල්ල කරගන්න දෙයක් කරපු දැන් කරපුවාන් පස්සේ අතට ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒක කියාපාන්න කියලා මොකද වෙන්නේ කියලා බලන්න අපිට නිදර්ශනයක් වෙන්නේ නිසා. ඒ නිසා අපේ ශාසනය, තේරවාද ශාසනයේ ලෝක ජනගහණයෙන් භාගයට වැඩිය තිබුණු ආගමක්. අද 105කටත් වැඩි මම හිතන්නේ අඩු වෙලා තියෙනවා. මොකද හේතුව අනික් සෑම දෙනාම මේක වෙළඳ බහන්න කියලා ප්‍රචාරය කරන්න හදනකොට අපේ ශාසනයේ තේරවාද ශාසනයේ ගුණවන්ත සිල්වන්ත උතුමන් වහන්සේලා වනගත වෙනවා. පුළුවන් තරම් නිස්සද්ද වෙන්න බලන්න. ඉතින් ඒක නිසා මේ ඒක හැංගෙන ගතියකට යනවා. මේක නරකකට ගන්න එපා. ඒ නිසා අපි මේක අන්ධහර බාලා මූලධර්ම වාදින විදිහට අන්ධහර පාන්ට යන්න ඕන කියලා ගන්න එපා. තේරවාදී ආධාරය මේ 2551ක රැකුණා නම් රැකුනේ අන්නතර වගේ ඇතුළත ගුණ වඩලා හැංගිච්ච පිරිස නිසා ගෝසා කරන කට්ටිය නිසා නෙමෙයි. ගෝසා කරන කට්ටිය තමයි ධර්මයේ ආගම ගෙනියන්නේ. ධර්ම ගෙනියන්නේ අන්නතර අල්පේච්ඡතාවය ඇති කරගෙන ඇත්තෝ. මිනිස්සුන්ට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඔය කියන සද්ධාව ඇති කරගන්න ඕනේ. සීලය ඇති කරගන්න ඕනේ. බෞද්ධ භාවය ඇති කරගන්න ඕනේ. වීර්යවන්ත වෙන්න ඕනේ. භවිවේක වෙන්න ඕනේ. සතිමන්ත වෙන්න ඕනේ. සමාධිමත් වෙන්න ඕනේ. ඔක්කොම ඇති කරගන්න. ඇති කරන ඉවරලා අන්නේ ගුණ වසහාගෙන ජීවත් වෙන උතුමන් වහන්සේලාට තමයි මේ ගියහම තුරණ බුදුහාමුදුර කියන්නේ කල්යාණ මිත්‍රෝති කල්යාණ සම්පවංකෝ කල්යාණ සහායෝ. අන්නේ වෙන කෙනා තමයි කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ. අනිත් කෙනාට බුදුහාමුදුර කටහරලා අසත්පුරුෂයයි කියලා කියනවා. ඒ බුද්ධ විහාරයේ හැටියට. නමුත් අපි ಗುಣ වඩා ගන්න නැතුව මේ කතාවට එන්නේ. හොඳට ಗುಣ වඩලා ඒක ප්‍රචාරය කරන ගතියත් ගුණෙත් එක්කම එනවා. අන්න ඒක පස්සේ වහගෙන ජීවත් වෙන එක. බොහොම වටින දෙයක්. පිපුණු මලේ තුව එමල දනීදෝ මලක දුවේ උඹ හැඩරුව බලන්න එපා කියලා මම පැවිදුණාට පස්සේ රේඩියෝසේ හින්දුවක් කරනවා දැන්. බණ භාවනා කරන්නේ නැත්නම් පිපිච්චි මල් වායි. ඇත්තගේ ಗುಣ බලන්න ආයේ ಗುಣ කියා බහන්න අඳ කන්නාඩි වලට බලන්න ඕනේ නැහැ. නිශ්චල වතුරකට තිබිලා තමන්ගේ ඡායාව බලන්න ඕනේ නැහැ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කොච්චර දෝ සතුට වෙනවා මේ වගේ අල්පේච්ඡ ගුණ වඩන උතුමන් වහන්සේලාට. ඒක නිසා ඒක අපි ඇතුළත ගුණයක් මිස අඳුර පාණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. ඒ ගුණ දන්න විශේෂයෙන්ම සරුවචන් වහන්සේ කිතුනේ ආසය අනුසී ඥානෙ වගේ උන්වහන්සේ බලන්නේ මේක දිහා විතරයි. නමුත් අනික් ඇත්තෝ ඒක කන පිට හරවගෙන මවා පාණ්ඩ හදලා ඉතින් ඒකට මම නම් කට ඇරලා කියනවා මූලධර්මවාදීන් කියලා. ඒකට ඕනේ අපිට ඒක ඕනේ. මේ මූලධර්මවාදීන් ඕන දෙයක් කරගත්තාමයි අපිට තියෙන වෙනකොට වැඩ දෙකක්. එකක් තමයි ಗುಣකඳ වඩන්න දෙක තමයි ඒ ಗುಣකඳ වසාගෙන ජීවත් වෙන්න ඕන නැත්නම් ඒ ජීවත් වෙන උතුමන්ගේ ඇසුර ලබන්න ඕනේ. ඉතින් එතකොට ඒ ජීවිතයකට තියෙන සුන්දරත්වය ඔය ලෝකයේ ප්‍රසිද්ධ කලාකාරයන් දෙන සුන්දරත්වයට වැඩි වෙනස් එකක්. පුදුමාකාර ගැඹුරු సౌందර්යයක් ඒකේ තියෙනවා. ඒ වගේ මේකේ සත්‍යකුත් තියෙනවා. හැබැයි ඒ సౌందර්යය සත්‍යය ඉක්මවල ගිය මේ సౌందර්යය සදාචාරය ඉක්මවල ගිය පුදුමාකාර සත්‍යයකට යන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දේශනාවක මතක් අමාර කරන්න තියෙන්නේ මේ අල්පේච්ඡ ගුණය දන්නවනම් නිවන් නොදැක්කත් නිවන් දැක්ක කෙනෙක් වාගේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පදංග නිබ්බුතිය අත්දකින්න පුළුවන්. මේක දන්නේ නැත්නම් එහෙනම් ඉතින් ඒ පුද්ගලයාට කොච්චර ಗುಣ වැඩුවත් ඒක තමන්ගේ වාසියට හිටින්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඒ ಗುಣ වඩලා තමන් ඒකෙන් සනසන අතර තීනවාදී ශාසනයේ ලක්ෂණයක් වශයෙන් ඒ ගුණ වසාගෙන ජීවත් වෙන අල්පේච්ඡතාවේ තව තවත් අපගේ කල්යාණ මිත්‍ර අසුරු තුලින් අපිට අභිෂේක වෙලා අපි බලාපොරොත්තු වෙන්නා වූ අභ්‍යන්තර ගුණ පිපීමත් මේ අපේ ජීවිතය ඇතුළතදී මේ සර්වත්‍ය ශාසනය තුළදී අපිට ශක්ති ප්‍රමාණය සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ආශිංසනේ අද නිමිත් ධර්ම දේශනාව මෙතන නතර කරන සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපි පැයකට ආසන්න කාලයක් තරම් තියෙනවා මේ ධර්ම දේශනාව සඳහා නමුත් අපි සම්ප්‍රදාන කුලව මතක් කරනවා මේ දේශනාව සම්බන්ධව කීිත කලිටමක් තියෙනවා ප්‍රශ්න තියෙනවා මතු කරන්න කියලා. එහෙම නැත්නම් අපි මේ දෙන්න වෙන කාට පින්තරණීමේ ඥාතීන් පින්තරණීමේ මේ දේශනා සමන සතිವಾರයේ සමාප්ත කරන්න කියලා මම යොදන්නේ. අවසරයි සංඝාස ගම්දේශන අවසානයේ වචනයක් කියනවා මට අහලා තියෙන එකක් කියනවා කියන්නේ තදංග නිබ්බතිය කියන වචනේ අවසානයේ කියනවා ඒක තමයි මගේ තදංගන තියෙන ඒ පිටක්ෂණ ලබන නිබ්බතිය ඒක දිගටම බුද්ධිය තමයි තදංග ඒ අංශයට කවුන්ට් පාර්ට් මොකද කියන්නේ ඒ චිත්තක්ෂණේ තමයි දන්නවා මගේ හිත කෙලෙසට බර වෙලා නැහැ ඉතල චිත්තක්ෂණේ මොකක් වුණාද ඊගා චිත්තක්ෂණේ මොකක් වෙයිද දන්නේ නැහැ දැන් නැහැ කියන එක විස්තර වෙනවා එහෙම ඇවිල්ලා ඇවිල්ලා තමයි බස් එක දිගට යනකොට තමයි ඒක අත්‍යන්ත නිබ්බුතිය බවට පත් වෙන්නේ. අත්‍යන්ත නිබ්බුතිය බවටපත් වෙන්නේ ඒක දිගට යනකොට. ඉස්සෙල්ලා ඒක වරින් වර එන්න පටන් ගන්නවා. ඒ එන චිත්තක්ෂණයට ලැබෙන මේ සැපයට කියනවා දුමනට කියනවා සාදාංග නිබ්බුතිය කියලා. නිවනේ මේ එන බාට කසේ කසකාරයයි. පෙරහැර එනවා. එනකොට ඉස්සලා කසකාරය ගහගෙන ගහගෙන යනවනේ. ඒ තදංග නිබ්බුතිය කියලා එකට කියන්නේ. අපි ඉන්න ප්‍රශ්නයක් මොනක්වත් නැහැ කියන අදහසින් මේ පේන පේන කාලයක් පින්කරන්නේ ඥාතයෙන් සීපත් කර ගැනීම අපේ ප්‍රාර්ථනාව විචු කර ගැනීමෙන් සාධීපත් කර ගැනීම දේශනා සමතේ වල සමාප්ත වෙනවා චිත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධා චිත්තාවතාච ගම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්칸තු සාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ කිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය කිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කමාන ගන්තප්ප සුඛී කල්පිය දහතුන්ලා විචේකයි පොඩක් අදාළම ඊළඟ ෆුඩ් කමිටි කට්ටිය එනවා කියලා කිව්වා. කමන්න එන්නේ ඒ තාක්ෂණ කියන්නේ ෆුඩ් කමිටි කට්ටිය කල්යාරණ. ආහාර කමිටි කට්ටිය රැස්නේ නැහැ කවුද කියන්නේ. අද එනවා කියලා කිව්වා මොනවද කෝලියම රැස්නේ ඔබට බෑ කිව්වා. ඉතින් කිව්වා මට මේ ආරංචි දාන්න මට ගඩකාල් සම්මානසික මේ ධාතුමේ ධාතුමේ විස්මයේ සහයෝගයක් ඕනේ කියලා. මම ඒක ඒ සම්මානසික